මේ දේශනා මාලාවේ අවසාන සතියයි මේ ආරම්භ වන්නේ. 45 සතියක් පුරාවටම සති 45ක් පුරාවටම ස්වාමින්ද්‍රයන් වහන්සේ අප සෑමදෙනා කෙරෙහි මෙත් සිතින් බොහෝ දහම් කරුණු කාරණා කියා පහදා දුන්නා. ඉතින් මේ අවසාන සතියේ ස්වාමින්ද්‍රයන් වහන්සේ බලාපොරොත්තු වෙනවා සති 45ක් පුරාවට උන්වහන්සේ අපට කියා දුන් දහම් කාරණා පිළිබඳව සමාලෝචනයක නිරත වන්නට.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 සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං සදාබුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගන්න ඕනේ අපේ හිත සකස් කරගන්න ඕනේ ඒ සඳහා නොයෙකුත් ආකාරයේ ධර්ම කරුණු අපි දැන් දින 300කට වැඩි ප්‍රමාණයක් සාකච්ඡා කරමින් ඉන්නවා. වසරකට ආසන්න ප්‍රමාණයක් දින 300කට වැඩි ප්‍රමාණයක්. ඉතින් දැන් අපි මේක වැඩි එහා ගිය ප්‍රායෝගික වැඩ පිළිවෙලකට යන්න ඕනේ. ඒකයි මම කලිනුත් මතක් කරා කොයි වෙලාවක හරි ප්‍රත්‍යක්ෂ වැඩසටහන ඉවර වෙනවා කියලා. ඉවර කරන්නට තමයි අපි මේකේ කඩයිමක් දක්වාම සාකච්ඡා කරේ. අපි ගිය සතියේ භාවනා රමතාවය ගැන කතා කරා. ඊට කලින් සතියේ පටිනිස්සග්ගානුපස්සී විහෙරති කියලා කියන පටිනිස්සග්ගානුපස්සනාව ගැන කතා කරා. ඊට සති හතක් එහාට සප්තවිසුද්ධිය කතා කරා. ඊට සති තුනක් එහාට සිහිය නුවණ වීරිය කියන කරුණු නැවත කතා කරා. ඊට සති හයක් එහාට කතා කරා සප්ත විසුද්ධිය ගැන අර මේ ආසන්නේ කතා කරේ සත් අනුපස්සනාව පිළිබඳවයි. සිහිය නුවණ වීරියෙන් පස්සේ සත්ව විසුද්ධිය ගැන කතා කරා. එතකොට මේ තැන්වලදී අපි ඒ ළඟාවිය හැකි ඉහළම ඉලක්ක පිළිබඳ ප්‍රායෝගික ළඟා වෙන විදිහ පිළිබඳව බොහොම ගැඹුරු සාකච්ඡා කිහිපයක් සිදු කරා. ඉතින් ඒකයි මම ඊට පස්සේ අපි ඒ අතරමැදදී සත්ත්ව วิ සුද්ධිය සහ සත්‍යානුපස්සන අතරමැද සිහිය නුවණ වීරිය කියන කාරණා තුන නැවත කතා කරා. ඒකෝර සිහිය පිළිබඳ අවස්ථා දෙකකදී කතා කරලා තියෙනවා වැඩිපුර. මොකද තුන්වෙනි දෙවෙනි සතියේ ප්‍රත්‍යක්ෂයට සාරණි කතා කරේ සති සම්පජාන්නේ පිළිබඳව. ඉතින් ආරම්භුණේ ප්‍රත්‍යක්ෂාව කියන්නේ මොකක්ද කියලා පටන් අරගෙන එතකොට ඒ වෙලාවෙ ඉඳන් මම කිව්වා මේක නිවන් මාර්ග දේශනාවට වැඩිය ප්‍රායෝගික වෙන්න ඕනේ හැමදාම පැවරුමක් දෙනවා කියලා. ඉතින් සමහර අය යම් යම් පැවරුම් සිද්ධ කරලා තිබ්බා. ඉතින් ඒක අපි මම හිතනවා මම ගොඩක් අයත් එක්ක සාකච්ඡා කර අහන අයත් එක්ක සහ අදහස් විමසුවා ලිපි මගින් අදහස් විමසුවා මේ ඔක්කොමත් එක්ක මේක අපි බෞද්ධ ආනාලිකාවත් එක්ක එකතු වෙලා කරපු සාර්ථක වැඩසටහනක් විදිහට තමයි අපි දකින්නේ මොකද වැඩි දෙනෙකුට තමන්ගේ මානසික වශයෙන් වෙනස්කම් ඇති කරගන්න මේ දේශනා මාලා දෙකම හේතු වෙනවා. දැන් අපි කෙටි දේශනා මාලාවක් තමයි ඊළඟට ආරම්භ කරන්නේ. සාමාන්‍යයෙන් අපි කාලවකවානුවක් කියන්න බෑ. මම හිතන හැටියට මාස 3ක් 4කින් අලුත් වැඩ පිළිවෙලක් ආරම්භ කරන්න පුළුවන් වේවි. මේකේ සාර්ථකත්වය අත්හදා බලා ගන්න පුළුවන් වෙයි. ඒ ඒ අලුතෙන් සකස් වෙන දේශනා මාලාවට දැන් ඇති කරගත්ත දැනුම අවශ්‍ය වෙනවා. ගොඩක් අවශ්‍ය වෙනවා. ඒ දේශනා මාලාව පිළිබඳව මතක් කරොත් ඒක අපි මාතෘකා කරගන්නේ ලොව දිනන බුදුමඟ කියලා ලොව කිව්වහම කොටස් දෙකයි ඒක තමන්ගේ ලෝකය සහ බාහිර ලෝකය ඉතින් තමන්ගේ ලෝකය දිනනවා කියලා කියන්නේ නම් ඉතින් වෙන මොකක්වත් නෙවෙයි ලෝකෝත්තර ජයග්‍රහණයමයි බාහිර ලෝකය දිනනවා කියලා කියන්නේත් කියන්නේ අපි බලාපොරොත්තු වෙන ලෞකිකත්වය ලෞකිකත්වයට කොච්චර මේ ධර්මය අවශ්‍ය වෙනවද කියන එක සාකච්ඡා කරන්න මොකද ලෞකිකත්වයේ හිණිපෙත්තටම ගිය තැනක තමයි අපි ලෝකෝත්තර තත්වයට එන්නේ. නේද? හිණිපෙත්තටම කියන්නේ ලෞකික දියුණුවේ ඉහළම අවස්ථාවට ගියාම කියන එක නෙමෙයි මම කියන්නේ. ලෞකිකත්වයේ තුල ඒ කියන්නේ ලෝකෝත්තර දියුණුව ඇති කරගන්න කෙනෙකුට ලෞකිකත්වයේ හිණිපෙත්තටම යා හැකි ස්වභාවයකුත් තියෙනවා. ඉතින් ඒකින්ද අපි පොඩ්ඩක් බලන්න ඕනේ මේ සාමාන්‍ය ජීවිතයේදී සාර්ථකත්වය ලෝකෝත්තර ජීවිතයට අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒක හොඳට පැහැදිලිව පෙනුණා මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරපු කාලේ රහතන් වහන්සේලා බිහි වුණා. වේගෙන්. ඒක එහෙම වෙන්න හේතු වුණේ කුමක්ද? කියලා හිතුවොත් අපේ සිංහල ජාතිය අනිවාර්යයෙන්ම මේ ගුණවන්තව සිල්වන්තව වාසය කරපු ජාතියක් වෙන්න ඕන. මොකද බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් වැඩම කරපු භූමියක්. ඊට පෙර නේද බුදු කෙනෙක්ගේ පහස ලැබ භූමියක ධර්මානුකූල මිනිසුන් නැති වෙන්න ඕන කියලා හිතන්නේ නෑ එහෙම වෙන්න ගියා නෑ ඒ වෙනකොට ආසන්න රටකින ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබ්බා තියෙනකොට බුදුරජාණන් වහන්සේ මේ අපේ ලංකාද්වීපයට වැඩම කරා නේද එතකොට ඒ සොරස්ම ස්ථාන ගැනම අපි දන්නවා එහෙනම් කිසිම විදිහකින් අපේ මිනිස්සු ඒ ධර්මය තුල නොහිටියා කියලා කියන්න බෑ. හැබැයි මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් එක්ක ඒ ධර්මය වඩාත්ම ප්‍රබල වුණා කියලායි අපිට කියන්න තියෙන්නේ. ඒ අර්ථයෙන් මේක ම්ලේච්ඡ જાතියක් කියලා ගන්න බෑ කොහොමත්ම ඊට කලින් නේද? තිබ්බ දේවල් වල தත්ත්වය හැටියට දැන් අර කියන්නේ විජය රජුර වෙනකොටත් කුවේණි කපු කැට කැට හිටියා කියලා සඳහන් වෙන්නේ මූලාස්වල. එහෙනම් අපි ඇඳුම් ඇඳ જાතියක් කොලේල්ලන් හිටිය જાතියක් නෙවෙයි. නේද? හැඳුම් මහ මහිරියා කියන්නේ ඒක ඒක තේරුම එහෙනම්. එහෙනම් අනිත් එක ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියෙනවා ඒව තුළ. ඉතින් එහෙමනම් මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරන වෙලාව වෙනකොට අපේ එච්චර ඉක්මනට රහතන් වහන්සේලා බිහි වෙන්න නම් මිනිසු ගුණවන්ත වෙලා තියෙන්න ඕනේ. එහෙනම් අපිත් අපි දැන් මේ කරගෙන යන වැඩ කටයුතු වලදීත් අපේ ප්‍රායෝගිකව අපේ ගුණවන්තකම් සිල්වන්තකම් වැඩි වෙනවා කියන්නේ ලෞකික ජීවිතය සාර්ථක වෙනවා කියන එක. ලෞකික ජීවිතේ සාර්ථකත්වය කියන්නේ ඉහළට මේ මහල් කීපයක් හදලා තියාගන්න එක නෙමෙයි. හැබැයි යම් සත්මහලක් යන යම් කෙනෙකුට හදන්න පුළුවන් නම් හැම gadolakම සත්පුරුෂව සම්බ කරලා. එයා හරි ජයග්‍රහයකේ නේද? සත්පුරුෂ සත්පුරුෂ උපක්‍රම යෙදීමෙන් තමන්ගේ ජීවිතය નિවර්දිව ගත කිරීමෙන් හදාගන්න පැල්පත වටිනවා හොරකම් කරලා හදන සත්මහල් ප්‍රාසාදයට වැඩිය ගොඩාක් වටිනවා. හින්දා ලෞකික ජීවිතය දියුණු කරගන්න ඒ ලෞකිකත්වය තුලින් ගත කරන හැම නිමේෂයකම ලෝකෝත්තර සත්‍යයට මඟ කියන ක්‍රමයක් අපි ඉස්මතු කරගන්න ඕන. දැනටත් එහෙම එකක් තමයි ප්‍රත්‍යක්ෂ වර්තන තුල ගියේ. නමුත් මේක තීව්‍රව, ඊටා තීව්‍රව කෙලින් කතා කරලා මෙන්න මෙහෙමයි පංචශීලය තුලින් අපි මේ වැඩේ කරනවා නම් අපි පළවෙනි එක පංචශීලය කියලා ගත්තොත් ලෝකයේ දිනන්න පංචශීලය මෙන්න මෙහෙමයි අවශ්‍ය වෙන්නේ කාටද Tamanටත් අනුන්ටත් දැන් අපි කතිකාවත කියලා කතා කරපු වැඩසටහනේ මම දැක්කා මට එක ගුරුතුමියක් හම්බුණා එතුමිය පාසලේ භාවනා වැඩසටහන් කරපු ඒවායේ ඡායාරූප අපිට ගෙනලා පෙන්නවා කිව්වේ මේ තමයි මම මම මේක කතිකාවතක් බවට අරගෙන යනවා ළමයි භාවනා කරනවා දැන් ළමයින්ගේ බොහොම හොඳ පන්නරයක් තියෙනවා ඒ වගේ බොහෝ දෙනෙක් මේ වැඩසටහනත් එක්ක ඒකාත්මිකව තමන්ගේ වැඩ කටයුතු වල වෙනස්කම් ඇති කරගත්තා. දැන් අපි මේ සතියෙන් පස්සේ මේ වැඩසටහන ආරම්භ කරපුවාම පංචශීලය ගැන අපි පටන් ගත්ත පංචශීලය. ඉතින් ඒක අනිවාර්යයෙන්ම රැකෙන தത്വයට පත් කරන ප්‍රායෝගික ක්‍රමය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක තමයි මේක පටන් ගන්නෙ. හරිද? ඒකට අපි මෙහෙන් ලොකු තල්ලුවක් දෙනවා. ඒ කාලයක් මේකේ ලෞකික ලෝකෝත්තර පැත්ත. ඒ කියන්නේ අපි දැන් පන්සිල් රැක්කට එතන චේතනාව නැත්තම් මගේ මේ ඒ කියන්නේ ඒක නුවණින් නෙවෙයි නම් කරන්නේ මේකෙන් මට වෙන්නේ මොකද්ද කියලා දැනගෙන නෙවෙයි නම් කරන්නේ ඒක ප්‍රායෝගිකව අත්හදින් අත්විඳින්නේ නැතුව නම් කරන්නේ මේ ඒකෙදි අවශ්‍ය කරන තැනට යන්නේ නැහැ දැන් ඒකේ සමහර ලාට සිල් රකින්න ඕන කරන ගුණාංගයක් තමයි අදිවාසනය එතකොට අදිවාසනය කියන එක සිද්ධ කළ යුතු තියෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව එතකොට යෝනිසෝ මනසිකාරය නැතුව අපි සිල් රකින්න දත්මිටි කාගෙන හැමදාම පීඩණයකින් ඉන්නේ. හරි සිල් කඩන්න බෑනේ අපායයි කඩන්න බෑනේ කියලා විතරයි. නෑ අකණ්ඩව සිල් රැකීමෙන් ලැබෙන නිදහස පිළිබඳව චේතනාවක්. මට අවශ්‍ය කරන ඉලක්කයට යන්න නම් මෙන්න මේ தත්ත්වයට මාව පත්විය යුතුයි කියන චේතනාව ඇති කරගෙන ඒ ගැඹුරු හැඟීමෙන් හරියට නිකන් තුවාලයකට බෙහෙත් දාන කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දානකොට රිදි රිදි රිදි රිදි බෙහෙත් දාන්නේ මේකෙන් මට හොඳ වෙනවා කියලා දැනගෙන. ඒ වගේ හිතේ තියෙන කෙලෙස් තුවාලයට බෙහෙත් දාන පළවෙනි බෙහෙත තමයි පංචශීලය කියන්නේ. ඒතර ඒක ප්‍රායෝගිකව කොච්චර තමන්ගේ තුළට එකතු කරගන්න පුළුවන්ද කියලා අපිට බලන්න වෙනවා. ඒ වගේම ශ්‍රද්ධාව කොච්චරද කියලා බලන්න වෙනවා. ඒ ශ්‍රද්ධාවෙන් කටයුතු නොකර පංචශීලයට යන්නත් බෑ. පංචශීලයට යන්න ඉස්සෙල්ලා පංචශීලය මොකටද කියන දෘෂ්ටිය තියෙන්න ඕන. ඒ කියන්නේ ප්‍රායෝගිකව මේක සකස් වෙන වැඩපිළිවෙලක් තමයි මේ ප්‍රත්‍යක්ෂ අර්ථයෙන් පස්සේ අපිට හම්බෙන්නේ. තේද? ඒකට ලෑස්ති වෙන්න ඕනේ. ඒකට පේ වෙන්න ඕනේ. මම ඒවට කියන්නේ පේ වෙන්න ඕනේ කියලා. නෑ අපි පටන් ගන්නවා. මේක කරනවා දැන් දැන් නිවන් මාගේ ඉතින් කරුණු ඇහුවා ඇහුවා ඇහුවා ඇති වෙනකන් ඇහුවා. ඊට පස්සේ සතියක් එක කර්මයක් කතා කරා. දැන් ඉතින් දවස් කීයක් ඇයි දන්නේ කර්ම කරම්ම. හරිද? මොකද ඒකට අවශ්‍ය කරන අපි උපරිම උත්සාහ කරමු. කියන කෙනාත් අහන කෙනාත් දැන් අපි සති නැත්නම් ඉන්ද්‍රිය සංවරය කියලා ගත්තාම ලොකු දෙයක් තියෙනවා විසුණු වහන්සේට කරගන්න. එතකොට කියන කෙනාටත් අහන කෙනාටත් දෙගොල්ලන්ටම යහපතක් වෙන විදිහට ඉන්ද්‍රිය සංවරය කියලා ගත්තාම ඉන්ද්‍රිය සංවරය ගැන වැඩ කටයුතු කරන්න වෙනවා. හොඳයි. දැන් අපි නැවත ඇත්තටම මේ හදන්නේ ප්‍රත්‍යක්ෂාවක් කරගන්න. අපි මොනවද කරේ? හරිද කියලා කට්ටියට මතක් කරලා දෙන්න තමයි මේ හදන්නේ. පළවෙනියෙන්ම ප්‍රත්‍යවේක්ෂාව කියලා අපි ආරම්භ කරා. ආරම්භ කරපුවාම මට මතකයි රාහුලවත් අම්බලට්ටික රාහුලවත් සූත්‍රය අනුව මොකද්ද ප්‍රත්‍යවේක්ෂාව කියන්නේ කියන එක පැහැදිලි කරා. මේ තමන්ගේ මූණේ තියෙන ලප කැලල් අයින් කරගෙන නැත්නම් කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා කරන වැඩේ තමයි නේද කරන්නේ ශාරීරිය සකස් කරගන්න කණ්ණාඩි ඉස්සරහට ගිහලා කරන දේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ කියන කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා හරිද තමන්ගේ හිත ඒක ඉස්සරහ විවර කරලා අරකට ගැලපෙනවද කියලා බලන්න. ඒක තමයි ප්‍රත්‍යක්ෂාව. ඒ කියන්නේ මූණේ තියෙන ලප කැලල් හදා ගන්නවා වගේ තමන්ගේ හිතේ අඩුපාඩු සකස් කර ගැනීම විවෘත විතා විවෘතව කායක වාචසික සහ මානසික කියන කය වචනය මනස කියන තුන්දොරම පිරික්සලා බලලා කායික සංවරය වාචික සංවරය මානසික සංවරය අතීත වර්තමාන අනාගත වශයෙන් හරි තමන්ට දුකක් වෙන්නේ නැති වෙන්න අනුන්ට දුකක් වෙන්නේ නැති වෙන්න දෙදෙනාටම දුකක් නොවෙන්න දුක් විපාක ඇති නොවෙන්න දුක් වැඩි නොවෙන්න ලෝභ දේශ මොහ ක්‍රියාත්මක නොවන ආකාරයට හැම වෙලෙම පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස කරන හැටි වහලේ තියෙන හිලකින් වතුර වැටෙනවා නම් වැස වේලාවට පසුවයි අපි ඒ හිල හදන්නේ. අන්න ඒ වගේ මම අතින් කොහෙලා හරි වැරදක් වුණා නම් මම ආපස්සට විමසලා බලලා තමන්ව නිවැරදි කරගන්නා වූ ප්‍රත්‍යවේක්ෂාව පිළිබඳ අපි මූලිකව කතා කරා. දැන් මම මේක මතක් කරේ. දැනට ප්‍රත්‍යවේක්ෂා කරනවා දන්නේ නේද? දැන් සති 40 ගාණක් අපි බණ ඇහුවා නම් දැන් මේ වෙනකොට ප්‍රත්‍යවේක්ෂා කරමින් තමන්ව නිවැරදි කරගන්නවාද මට තරහ එනකොට තරහ ඇවිල්ලා මං අකාට හරි බැන්නා නම් මම විමසනවාද මං ආය එවැනි මට්ටමකට තරහක් ආවොත් තරහක් එන අවස්ථාව හැදෙන්න ඉස්සෙල්ලා අනාගත ප්‍රත්‍යක්ෂාව. නේද? ඔය ඔය චුට්ට අරගෙන සතියක් නෙවෙයි මාසයක් ගියත් කවන්නේ නැහැ කියලා මම කියන්නේ. ඒ කියන්නේ අපි පුරුදු කරගන්න ඕන එක. හරි ඊළඟ වැඩසටහන ඒකටයි. හරි. පුරුදු කරගන්න ඕන. මොකද්ද පුරුදු කරන්නේ? මේ වර්තමානයේ මට මේ දැන් වැරදුනා. කරදුන්නේ මේ දැන් මාව කිපිලා මං වැඩි වචනයක් කිව්වා. මෙන්න මේ ගානට පරිසරය හැදෙනකොට මාව කිපුනේ. හරි? දැන් ඊට පස්සේ මං ගෙදර ගියාම හරි නැත්තම් මේ ප්‍රශ්නේ විසඳුණාට පස්සේ මං දැන් සාන්තව ඉන්නවා. නමුත් මට තේරෙනවා මං කිපුණා. කිපිලා වැරදි වචන කිව්වා. දැන් මං තීරණයක් ගන්නවා. ආයෙ මම මේක කරන්නේ නෑ. ආයෙ මම මේක කරන්නේ නෑ කියලා. නමුත් මං එතනින් එහාට හිතන්නේ නෑ. එතනින් එහා තමයි මට ඕනකට වැදගත්ම තැන තියෙන්නේ. මොකද්ද වැදගත්ම තැන? ආය එවැනි ආකාරයක පරිසරයක් හැදිච්ච ගමන් මට තරහ එනවා. එහෙනම් මම පළවෙනි සූදානම් වෙන්න මොකද්ද? එවැනි පරිසරයකදී නිශ්චලව ඉන්නේ ඉවසගෙන ඉන්නේ කෙසේද කියන එක හොයන්න ඕනේ. ඒක තමයි වැරදිච්ච තැන ප්‍රත්‍යක්ෂා කරලා නිවැරදි කරගන්නවා කියලා කියන්නේ. ඔන්න උතන හදන්නේ නැති එක තමයි අපේ තියෙන ලොකුම අඩුපාඩුව. හරියටම තැන හොයාගන්න ඕනේ. වරදින තැන. ඉතින් මම මේවා කියලා දීලා තියෙනවට කලින් දැන් කරවන්නේ එක සැරයක් දැන් නිවන් මාගේදී කිව්වා දැන් ඔන්න ප්‍රත්‍යක්ෂයට සරණේ කිව්වා දැන් ඊළඟට ඊළඟ එකේදී තරවටු කරමින් තමයි නේද දැඩි ක්‍රමවේද පාවිච්චි කරන්න ක්‍රමවේද පාවිච්චි කරමු අපි පාවිච්චි කරමින් මේ කාරණාව सिद्ध කරගන්න පුළුවන්කම තියෙනවා ඒකත් එක්ක අපි ප්‍රත්‍යක්ෂ සටහන් කියලා ගත්තේ ක්‍රමවේද තමයි මේ ප්‍රත්‍යක්ෂ සටහන් සමහර කට්ටිය තාම සාර්ථකව කරගෙන ගියා ප්‍රත්‍යක්ෂ සටහන් ඉතින් තවදුරටත් ඒවා කරගෙන යන්න වේවි ඉදිරියටත්. නැත්නම් ඒකත් එක්කම අපි ඊළඟට කතා කරේ මේ ප්‍රත්‍යවේක්ෂාවෙන් තමන්ගේ හිත නිවැරදි කරගන්නකොට ඒක පවත්වා ගැනීමට අවශ්‍ය කරන සති සම්පජාන්‍ය ගැන ඊළඟ දෙවෙනි සතියේ කතා කරා. හැම ඉරියව්වකදීම සිහිය පිහිටීම සහ සිහිය කියන්නේ මොකක්ද? සිහියේදී අපිට ඒ ඒ සිහිය කියන්නේ මොකද්ද කියලා කතා කරේ Tamanට මිම්මක් ඇති කරගන්න ඊළඟට හැම ඉරියව්වකදීම සිහිය පවත්වනවා කියන්නේ මොකක්ද ඊළඟට ඒ සිහිය පිළිබඳව නැත්නම් සම්පජානනය පිළිබඳව තියෙන සාර්ථක සම්පජානනය ගෝචර සම්පජානනය එතකොට අසම්මෝහ සම්පජානනය ආදි වශයෙන් තියෙන මේ සම්පජාන ගැන අපි සාකච්ඡා කරා. හරි. ඊළඟට ඒකෙන් පස්සේ සති සම්පජාන්නය එතකොට ඒකත් අපි ප්‍රායෝගිකව කරන්න කියලා බොහෝ දේවල් සාකච්ඡා කරා අභික්කන්තේ පටික්කන්තේ ආලෝකිතේ විලෝකිතේ ආදී වශයෙන්. ඊළඟට අපි මේ සිතක් වර්ධනය කරන්න ඕන භාවනාවක මූලධර්ම කතා කරා. ඒ මූලධර්ම කතා කරේ තුන්වෙනි වැඩසටහනේදී. ඒ මූලධර්ම වශයෙන් අපි ගත්තේ ඒකදී භාවනාවක් හඳුන්වා දෙන්න භාවනාවකදී මොකද වෙන්නේ? ඒක සිහියෙන් කරන්නේ කොහොමද? ඒක නුවණින් කරනවා කියන්නේ මොකද්ද? ඒක වීරියෙන් කරනවා කියන්නේ මොකද්ද? සිහිය යෙදෙන්නේ කොහොමද කියන ඔක් ඔක්කොම ටික කතා කරලා අසුභ භාවනා මුල් කරගෙන තුන්වෙනි සතිය. එතකොට දැන් එතෙන්ට එනකොට එන ප්‍රථම ධ්‍යාන මට්ටමකට එන්නේ කොහොමද කියන එක ගැන පවා කතා කරා අසුභ භාවනාවේ. මේ ඔක්කොම කරන්න දැන් අරිතාලම දාගන්න. ඒතර දෘෂ්ටිය හැදිලා දැන් සති සම්පජාන්‍ය ගැන කතා කරා, පංචශීලය ගැන කතා කරා. මොකද මේ අසුභ භාවනාව ගැන කතා කරා, ප්‍රත්‍යක්ෂාව ගැන කතා කරා. දැන් එතකොට මේකෙන් ඉහළට යන්න පුළුවන් කියන අදහස ආපුවාම පළවෙනියෙන් මේක ආරම්භ කරන්නේ කොහොමද කියලා හතරවෙනි සතියේ කතා කරේ පංචශීලය ගැන. හරිද? ඉතින් පංචශීල රකින්නේ කොහොමද? මේ ඔක්කොම කතා කරා. එතකොට ඒක තුලින් ලැබෙන පන්නරය ගැන සාකච්ඡා කරා. හරි. එතකොට ඒ සඳහා මොකක් හරි වැඩපිළිවෙලක් තියෙනවද? මම මේ අතීතේ මතක් කරනවා මේ. හරිද? දැන් එතකොට මේ පංචශීලය ගැන කතා කරලා සති 44ක් සති 40ක් ගිහිල්ලා 41ක් ගිහිල්ලා. ඒ හතරවෙනි සතියේ පංචශීලය. සති 41ක් කියන්නේ නේද? මාසයකට 4යි කියලා දල වශයෙන් ගත්තොත් මාස 10ක් නැත්නම් මාස 9ක් විතර අපි මේක කතා කරලා ඉවරයි. එතකොට දැන් කොහොමද දැන් එහෙනම් ඔක්කොටෝ පන්සිල් රැකෙන මට්ටමට හිත හැදිලා තියෙන්න ඕනේ. නේද? මගේ ඒ ගැන විමසිල්ලක් නැත්තම් මම මදි. රකින්න නෙවෙයි මම හැමදාම කියන වචනේ තමයි රකින්න නෙවෙයි රැකෙන විදිහට හිත හදන්න. රැකෙන විදිහට හිත හදන්න කියලා. එහෙනම් මගේ පැත්තෙන් මම මට කරගෙන තියෙන ප්‍රමාණය මදි. මගේ පැත්තෙන් මම මට කරගෙන තියෙන ප්‍රමාණය මදි. ඒකයි මේ ප්‍රශ්නේ. ඊට පස්සේ අපි කතා කරේ ඉන්ද්‍රිය සංවරය ගැන. ඉන්ද්‍රිය සංවරය කියලා කිව්වහම දකින දේ, අහන දේ, විඳින දේ අර අන්ධෙක් වගේ ඇස් ඇත්තේන මුදු අන්ධෙක් වාගේ කන් ඇත්තේන මුදු බිහිරෙකු වාගේ කියලා. ඉන්ද්‍රයන් තුලින් කිසියම්ම ආරම්භණයක් ඇතුළට නොයන විදිහට හිත සකස් කරන්න කියලා අපි පැහැදිලි කරා. ඉන්ද්‍රයන් තුලින් කිසියම් ආරම්භණයක් ඇයි කොහොමද ඒක කරන්නේ? ඉන්ද්‍රයන් තුලින් ගන්න ආරම්භ නැත්නම් රූපයක් දැක නැවත හැරී ප්‍රියයි සුන්දරයි මధుරයි කියලා නැවත ඒ පැත්ත හැරි හැරි හැරි හැරි හැරි හැරි බලමින් බලමින් බලමින් වාසය කරන හැම වාරයක්ම අප්‍රමාදයයි අප්‍රමාදනේ ප්‍රමාදයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රමා. ඒතර අප්‍රමාදී විහරණය කියලා කියන්නේ ඉන්ද්‍රිය සංවර කරගෙන වාසය කරන හැම මොහොතක්ම අප්‍රමාදී විහරණයට වෙන්න මොනවටද මේ ප්‍රමාද? නිවනටයි ප්‍රමාද. අපි යම් රූපයක් හෝ ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් ආදරය ආදී ධර්ම කියන දේවල් අරගෙන මේක තමයි හොඳම දේ මේක තමයි හොඳම දේ කියලා නැවත නැවත විතර්ක පහල කරගනිමින් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මොකද වෙන්නේ ඒක පිළිබඳ තියෙන බැඳීම වැඩි වෙනවා කවදා හරි ඒක නිවන් දකින්න ඒකෙන් කරන්න වෙනවා අපේ වැඩේ එහෙම ඒවා ගොඩේ දාගන්න එක ඇඟේ ගොඩේ දාගන්න එක එහෙනම් මේ මේ ව්‍යසනය සිද්ධ වුණේ උපන්නට පස්සේ නේද උපදිනකොට සක්කාය දිට්ඨිය නැත හැබැයි ඇති වෙන ස්වභාවය සසර ජීවිතයේ හින්දා ඇත. ඒතර ඉන්ද්‍රියන් අසංවරව දැනගෙන ඉන්ද්‍රියන් අසංවරව වාසය කිරීම නිසා බොහෝ දේවල් මගේ ජීවිතේට එකතු වෙලා ගොඩ ගැහිලා ඉවරයි මේ වෙනකොට. අන්න ඒ ටික නවත්ත ගන්න තමයි ඒ එන තැන දොරටු වහන ටික තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. ඒවා ඉතින් අපි හොඳට පැහැදිලි කරගත්තා. ඒකින් දා ඉන්ද්‍රිය සංවරය මේ වෙනකොට මතකයේ තියනවාද මේ වෙනකොට කරමින් ඉන්නවාද මේක දොරටුව වැසීම කියන එක ගැන සිහියක් තියනවාද මන් එහෙම නැතුව මගේ අතුරට මං එන්න දෙනවද කියලා මේ වෙනකොටත් කියලා තවත් උස්සන් යන බරමදිවට තව බර පටවන්නද ලෑස්ති නේද ඒක නවත්ත ගන්න තමයි ඉන්දිය සංවරය කියන එක අපිට අවශ්‍ය වුණේ ඉතින් ඒ පිළිබඳව සාකච්ඡා කරලා ඊට පස්සේ ඔකට හොඳ තල්ලුවක් ඇති වෙන්න ඕන හින්දා මරණ සතිය ගැන කතා කරා හරි ඉතින් ගැඹුරින් මරණ සතිය ගැන ගොඩ දේවල් සාකච්ඡා කරා. එතකොට දැනට මේ වෙනකොට මරණ සතිය වඩනවද? දැන් අසුබය වඩනවද? ඒවා ගැන මතක තියනවද කියලා බලන්න ඕනේ. එහෙම නැත්තම් ඉතින් මම තව අවුරුදු 10ක් ගියත් ওই විදිහට වෙන්නේ. අර චිත්ත පීඩා සහිත අඩුපාඩු සහිත අඩුපාඩු ටික කොහොම තියෙන්නේ කොහෙද? සිතේ. එහෙනම් මම අඩුපාඩු සහිතව ජීවත් වෙමින් හැමදාම ඉඳලා අඩුපාඩු ගැනම හිත හිත ඉඳලා දැන් ලැබෙයි දැන් ලැබෙයි දැන් ලැබෙයි කියලා හිත හිත ඉඳලා අන්තිමට අඩුපාඩු සහිතවම මලාය නේද? අඩුපාඩු සහිතවම මැරෙනවද? නැත්නම් අඩුපාඩු නැති තත්යකටපත් වෙනවද? අඩුපාඩු නැති තත්යකටපත් වෙන්න නම් ජනාධිපතිකම ගන්න ඕනේ. ජනාධිපතිකමේ අඩුපාඩු නැද්ද? එයාට එයාගේ ජීවිතේ අඩුපාඩු නැද්ද? ඕන තරම් තියෙනවා. එයාටත් බෑනේ මේක කරගන්න. රටේ ඉන්න ලොකුම විධායක බලතල තියෙන කෙනෙක් තමයි ජනාධිපතිතුමා කියන්නේ. ඉතින් එතුමා අඩුපාඩු සහිත නම් මම එතෙන්ට ගියත් එච්චරයි එහෙනම් ලෝකයේ තියෙන බලතල එකතු කරලා අඩුපා අඩුපා ලෝකයේ තියෙන වස්තු එකතු කරලා නේද අඩුපාඩු ඉවර කරන්න බෑ මනුස්ස හිතකට. එහෙනම් වෙනස් කරන්න ඕන මොකද්ද? හිතයි වෙනස් කරන්න ඕන කියන එක මොනවට පැහැදිලි කරගන්න පුළුවන්කම ලැබෙනවා මේ මරණ සතියත් එක්ක. ඒ නැත්තම් අඩුපාඩු සහිතව මාව කරන එකද අප්‍රමාදීව කටයුතු කරන්න මරණ සතිය ලොකු රුකුලක් බවට අපිටපත් වෙනවා. ඒකත් එක්ක දැන් මේ මරණ සතිය වගේ දේවල් කරපුවම කලකිරීමක් ඇති වෙනවා. සංස්කාරයන් කෙරෙහි කලකිරෙනවා. මොන දේ එකතු කරත් වැඩක් නැහැ, මාව මැරිලා යනවානේ, මොන දේ එකතු කරත් වැඩක් නැහැ කියලා අපිට දැඩි අදහසක් තියෙනවා. අන්න ඒකත් එක්ක අපිට තියෙන එකම විසඳුම එකම මේ අසරණ වෙලා තියෙන ජීවිතයේ තියෙන එකම පිහිට එකම සරණ බුදුරජාණන් වහන්සේ විතරය කියන එක හිත හොඳට පෙරලා අනිත් පැත්තට එන්න ඕන හින්දා අපි මරණ සත්‍යයෙන් පස්සේ කරේ බුද්ධානුස්සති භාවනාව කියන්නේ. හරි. එතකොට එතකොට සති හතක් ගිහිල්ලා කරා. ඒ සති හත ඇතුළත ඔය වගේ හොඳ වර්ධනයක් ඇති කරගන්න වැඩ පිළිවෙල කරා. එහෙනම් දැන් මොකටද මේවා මතක් කරන්නේ? දැන් කොහොමද කියලා අහන්න. නේද? බුද්ධානුස්සතියෙන් ලබාගත් පන්නරය තියෙනවද? එතකොට අසුබයෙන් ලබාගත් පන්නරය තියෙනවද කියලා තමයි මම අහන්නේ. සති සම්පජාන්යෙන් ලබාගත් පන්නරය තියෙනවද? පන්සිල් හොඳට රැකෙන මට්ටමට දැන්පත් වෙලා තියෙනවද? ඒ සඳහා අඩුම තරමේ උනන්දුවක් තියෙනවද? නේද? මේ දුක් සහිත මේ නරාවලෙන් අත මිදලා ජීවිතේ ජය ගන්න නම් අනිවාර්යයෙන්ම තමන් සීලවන්ත වෙන්න ඕනේ ඕනෑ දෙයක් උන දෙන් අනිත් අය ඕනෑ දෙයක් කරපු දෙන් ඒවා මම වළක්වලා දෙන්න කරුණාවෙන් මෛත්‍රියෙන් උත්සාහ කරනවා. නමුත් ඒවා කරා කියලා දැන් කාමයේ වර්ධව හැදෙන මිනිස්සු ඒකේ ಗುಣ වර්ණනා කරනවා. හොරකම් කරන මිනිස්සු ඒකේ ಗುಣ වර්ණනා කරනවා. මේ හැම දෙයක් කරගන්න තියෙනවා, ඔන්න බලනවා, එනවා, තමුසෙත් එනවා කියලා ලෑස්ති කරගන්නවා. හරිද? ඒක හරි හරි එහෙනම් මෙහෙම කරමු කියලා අනිත් එක්කන ලෑස්ති වෙනවා. එහෙම තමයි ලොකු ලොකු හොරකම් සිද්ධ වෙන්නේ මේ විදිහට. හ්ම්. එතකොට මේ අන්න ඒ වගේ ඒ අගුණ එන එක එනකොට ඒ අගුණ වලට වැඩිය අපේ ගුණවන්තභාවය වර්ධනය වෙලා තියෙන්න ඕන ඒ සඳහා තමයි අපි මේ අතුලාන්ත පිරිසුව මැරෙනකොට ඔක්කොම දාලා යනවනේ කියලා දැනෙන්න තමයි අපි මරණානුස්සතිය ඊට පස්සේ බුද්ධානුස්සතිය ශ්‍රද්ධාව ඇති වුණා නම් අපිට පුළුවන් කමක් නැහැ බුදුහාමුදුරන්ට පිටුපාන්න. ඒ ඒ සඳහා තමයි ඒක ඊළඟට මේ ඔක්කොම කරනකොට ඇති වෙන්න ඕන දෙයක් තමයි නිවන් දකින්න ඕන කියලා කැමැත්ත. ඒ කැමැත්ත පරීක්ෂා කරගන්න සහ ඒ ඇතිවෙච්ච කැමැත්ත රැක ගන්න ඕන හින්දා අපි ඊළඟට මොකද කරේ? ඉද්ධිපාදයේ තියෙන ඡන්දේද්ධිපාදයේ ගැන සතියක් සතියක් පුහුණු වීම කරා. හිතන්න මේ පුහුණු වීම ටික හරියට කරනවා නම් ලොකු වෙනසක් වෙන්නේ නැද්ද? එදැන් බුද්ධානුසතිය වඩලා මරණානුසතිය වඩලා ඒ ඉන්ද්‍රිය සංවරව පංචශීලයෙන් යුක්තව ඉන්න කෙනෙකුට හරි තමන්ගේ මේ වෙනකොට නිවන් දකින්න අවශ්‍ය කරන ඡන්දය කොයිතරම්නම් ප්‍රබල වෙලා තියෙනවද? ඒ ඒ ඒ හැදිච්ච ඡන්දය මොකද කරන්න ඕන? රැක ගන්න ඕනේ කියන කාරණාව අනුව අපි ඔන්න ඡන්දේ විපාදයට අනුව ඒක වර්ධනය කරගන්නේ කොහොමද කියලා අර ඡන්දේ නම් ඡන්ද සමාධිය කියන්නේ වෙන එකක් විවේකයෙන් උපදින ඡන්දයෙන් දකින උපදින විවේක කියන තව එකක් එහෙනම් ඡන්දය ඡන්ද සමාධිය ප්‍රධාන වීර්යය. එතකොට ඡන්ද සමාධි ප්‍රධාන සංස්කාර සමන්නාගත ඉද්ධිපාදය හැදෙන හැටි ඡන්දය ගැන හිතන අනිත්‍යව ගැන නැතුව ඡන්දය ගැන අදාළ ඡන්ද ඉද්ධිපාදය ගැන අපි බොහෝ වශයෙන් විස්තර කරගත්ත ප්‍රායෝගිකව ඒක කරන හැටි ගැනත් කිව්වා. නිවන් දැකීමේ ආනිසංසත් නිවන් නොදැකීමේ ආදීනවත් මේ පව්වල තියෙන ආදීනවත් හොඳට මෙනෙහි කරලා ලෝකු කැමැත්තක් හදලා තියාගන්න කියලා. ඉතින් මම දැන් අහනවා පිරිසගෙන්. දැන් අධික කැමැත්තක් තියෙනව නේද? නිවන් දැකීම සඳහා අධික කැමැත්තකින් ඉන්නවාද කියලා නේද අධික කැමැත්තකින් ඉන්නවා නම් සාමාන්‍යයෙන් ඒ දැන් පාසලක අපි ඔන්න ඉගෙන ගන්න කාලය කියලා හිතනද සිකුරා දවසේ ගණන් ටික හදලා ගෙනත් දෙන්න කියලා කියනවා ගුරුවරයා. හරි මේ ගණන් ටික හදලා ගෙනත් දෙන්න කියලා. සෙනසුරාදා දවසේ අධ්‍යාපන චාරිකාව කියලා කියනවා. වැඩිපුර මතක් වෙන්නේ කෝකද කියලා බැලුවොත් අධ්‍යාපන චාරිකාව ඉවරක් නැතුව මතක් වෙනවා නේද ඇයි ඒ කැමති හින්දා ඊළඟට ක්‍රියාත්මක වෙන්නෙත් කොහොමද වැඩිපුර කැමති එක එහෙනම් අපිට ඊයේ දවසේ කීවතාවන් මම නිවන් දකින්න ඕනේ මේක නම් හරියන්නේ නැහැ මේ හිත ගලවන්න ඕනේ කියලා ඊයේ දවසේ කීතරක් හිතුණාද දන්නේ පෙරේද දවසේ කී වතාවක් හිතුණාද දන්නේ නැහැ. ගිය සතියේට එක සැරයක් හරි එහෙම හිතුණාද දන්නේ නැහැ. නේද? එහෙම හිතුණා නම් ටිකක් හරි සාර්ථකයි. හැබැයි හැම වෙලෙම එහෙම හිතන ගානට හිත ගන්න පුළුවන් වෙන්න ඕනේ. හැම වෙලෙම එහෙම හිතන ගානට හිත ගන්න පුළුවන්. ඒක බැරිකමක් නෙවෙයි මම ඒක ඔප්පු කරලා පෙන්නනවා ඒක කරන්න පුළුවන් කියලා. ඉතින් එහෙම කියලා දීලා තියෙද්දි අපි ඒක කරේ නැත්නම් ඉතින් ඡන්දේ වැඩෙන්නේ නෑ. එහෙනම් දැන් ඊට වැඩිය වෙනස් ක්‍රමයකට යන්න වෙනවා බල කිරීමේ ක්‍රමයක්. නේද? ඊට වැඩිය බල කරන වැඩ පිළිවෙලකට යන්න වෙනවා. බලමු අපි ඒක කොහොමද ඊට පස්සේ කරන්න කියලා. ඒකෙන් පස්සේ අපි දැන් ලොකු කැමැත්තක් ඇති වුණාට පස්සේ කරන දේ හරියට ඕනේ. යමක් කරන්න ඕනේ. කරන දේ මෙනෙහි කරන දේ ඉක්මනට වැටෙනවා හරි කැමැත්තක් ඇති වුණාට පස්සේ. ඒකෙන් අපි ආසන්න සතියෙම ඒකත් එක්කම චන්ද්‍රීද්ධිපාදේ ගැන කතා කර කතා කරේ නවයේ සතියේ 10 සතිය වෙනකොට අපි සතිපට්ඨාන දේශනාවේ සතිපට්ඨානය ගැන සඳහන් කරා. මෙහෙමයි සතිපට්ඨානය කියන්නේ මේකයි කියලා 10 සතිය ඒකට වෙන් කරා. ඒතකොට දැන් ගොඩක් ක්‍රමානුකූලයි අපේ අපි මේ ටික පෙළගස්සගත්ත හැටියට වැඩ ටික කටයුතු කරා නම් බොහොම ක්‍රමානුකූල විදිහට අපේ හිත සකස් වෙන්න ඕනේ. එතකොට ඒකත් එක්ක අපිට ලැබුණේ දෙසැම්බර් මාසයක්. දෙසැම්බර් මාසයේ ඉතින් අපි බොහොම පොරොන්දු වෙලා තිබ්බා ළමයින්ට මොන හරි දෙයක් කරන්න ඕනි කියලා ළමා සතියක් අපි සම්පූර්ණයෙන්ම අරගෙන ගියා. ඒ ළමා සතිය තුළ ළමයෙක්ගේ මනස වර්ධනය කරන හැටි දෙමව්පියන්ටත් තේරෙන්න කටයුතු අපි ඒවා සාකච්ඡා කරා. ඒ වැඩ තුනම ළමා සතිය විදිහට. ඊළඟට ඒකෙන් පස්සේ දැන් මේක වර්ධනය කරගත්තත් සතිපට්ඨානයෙන් ඒ නිවැරදි සිහියකට එන ගානට එකතු කරගත්තත් ඊට පස්සේ ඒවා ආය පල්ලෙහාට වැටෙන්නේ පංච නීවරණ. හින්දා පංච නීවරණ කියන බලවේගය අපිව නැවත නැවත නැවත නැවත මේ ලෞකිකත්වය තුළ නැත්නම් අසාර්ථකත්වය තුළට ඇදලා දානවා. අසාර්ථකත්වය තුළට ඇදලා දාන්නේ පංච නීවරණ කියන බලවේගය අපිව ආපස්සට අදින බව එතකොට ඒවා නැති කරගන්න ඕනේ මොනවද කාමච්ඡන්දය කියලා ගත්තොත් මේ කාමච්ඡන්දය කියන්නේ මොකක්ද? ඒක නැති කරන්න මොකද්ද කරන්න ඕනේ? ඒකට හේතු වෙන්නේ මොකද්ද? ඒ හැම දෙයක්ම කතා කරා. ඒක නැති කරන්න කරන්න ඕන දේ කතා කරා. එතකොට Tamanට තියෙනවා නම් තීන මිද්දේ හරි නොසන්සුක්කම හරි මොකක් හරි තියෙනවා නම් මේ ක්‍රමවේද පාවිච්චි කරලා ඒවා නැති කරගන්න පුළුවන්. හරිද? අන්න එහෙම අපි සාකච්ඡා කරා පංච නීවරණ පිළිබඳ බොහෝ වශයෙන් කතා කරා ඒ 12 වෙනි සතියේ. ඊළඟට මේ ඔක්කොම කරාට පස්සේ අපි ඔන්න ඊළඟ සතිය යන වැඩසටහනටත් ප්‍රයෝජනවත් වෙන කාරණාවක් අපි කරා ඒ තමයි ජනවාරි 1 වෙනිදා මුල් කරගෙන දිනචරියාව සකස් කරගත්තා නේද එතකොට ජනවාරි 1 වෙනිදා අරමුණු කරගෙන තමයි මේ දෙසැම්බර් මාසේ බෞද්ධ දිනචරියාවක් ගැන කතා කරේ හැබැයි බොහෝ දෙනෙක් මේ දිනචරියාව කරලා මට ප්‍රතිචාර දක්වලා තියෙනවා මෙන්න අපි කරා කුඩා ළමයින් පවා මේ බෞද්ධ දිනචරියාව ග්‍රහණය කරගෙන ඒකට ඒකෙන් තමන්ගේ ජීවිතය සකස් කරගන්න අරමුණ මෙනෙහි කිරීම, අදිෂ්ඨානයෙන් වැඩ කටයුතු කිරීම වගේ දේවල් ඒක රාශී කරගෙන නේද නිවැරදිව පන්සිල් රකින්න එක, දෙමාපියන්ට වන්දනා කරන එක, දරුවන්ට ලොකු රුකුලක් ඇති වෙන විදිහට අපි ඒ ළමා දරුවන්ට සහ ඔක්කොටම කලින් අපි ළමා සතියෙන් කතා කරපු දරුවන්ටත් ඊට පස්සේ අපි ඔක්කොටම අවශ්‍ය කරන වැඩ පිළිවෙල තමයි මේ දිනචරියාවේ සිද්ධ කරේ දිනචරියාව කාටත් ඉතාම ඉහළ ලාභයක් හරියට කරා නම්. මම තාමත් අර ඉතිකිරීමේ ගිනුම නේද? නාස්තියවම කරපු ගිනුම අරගෙන යන අය ඉන්නවා. ඉතින් ඒක අද රටට කොච්චර ගැලපෙනවද අපි මේ කතා කරපු දේවල් දැන් අද වර්තමානයේ රටට කොච්චර ගැලපෙනවද අපි එතෙන්ට පෙළ ගැහෙන්නම ඕනේ. හරිද? පෙළ ගැහෙන්නම ඕනේ. ඇයි පෙළ ගැහෙන්නම ඕනේ කියන්නේ වෙන ක්‍රමයක් වෙන ක්‍රමයක් ඇත්තේ නැහැ. අපි එකතු වෙලා ඊටාම යහපත් මිනිස් විදිහට ඒක රාසී නොවි අපිට වෙන ක්‍රමයක් නැහැ. හරි? ඒක බල ගන්නන්න ඕන, තද ගන්න, තෙද ගන්නන්න ඕන කියලා මම නිබඳව කියනවා. ඊට පස්සේ අපිට ලැබිලා තියෙන ලොකුම දායාදය ගැන කතා කරා. නේද? ඒ කියන්නේ පංච නීවරණ ගැන කතා කරාට පස්සේ අපිට ලැබිලා තියෙන ජීවිතේ ලැබිලා තියෙන ළඟම තියෙන ප්‍රයෝජන ගන්න ඇති ලොකුම දායාදය. මම මේක ලොකුම දායාදය කියලා බය නැතුව කියනවා. හැබැයි ළඟ තියෙනවා. උපදේශ ටිකත් ළඟම තියෙනවා. හැම වෙලෙම පාවිච්චි කරලා තියෙන පාවිච්චි කරලා තියෙන අර විදිහට. ඉතින් ජනවාරි 1 වෙනිදා එන් පස්සේ අපිට ලොකුම පණිවිඩයක් විදිහට අපි එකතු කරගත්තේ කර්ණිමේ සූත්‍රය. හරිද? කර්ණිමේ සූත්‍රය ගැන තමයි අපි වැඩිපුර සාකච්ඡා කරේ. ඉතින් කර්ණිමෙත් සූත්‍රයේ තියෙන සක්කෝජුත් සූජුත් සෝචෝ ජස්සමුදුවන තමයි සන්තෝෂකෝද ආදි වශයෙන් තියෙන මේ කොටස් වල තියෙන මේ කල යුතු දේ සහ නොකල යුතු දේ. කල යුතු දේ නොකල යුතු දැන් අද අපේ බාහිරව තියෙන මේ රට ගත්තත් මේ රටේ නොයෙකුත් ශේත්‍ර හැම එකක්ම එක එක පැති පැති වල විසිරලා. ඇයි මේවා විසිරෙන්නේ? මෙයාලා කළ යුතු දේ නොකළ යුතු දේ දන්නේ නැහැ. ඉතින් ඒකෙන්ද නොකළ යුතු දේ කරනවා කළ යුතු දේ කරන්නේ නැහැ. අන්න ඒ වගේ කළ යුතු නිවන් දැකීම සඳහා කළ යුතු දේ සහ නොකළ යුතු දේ තියෙන්නේ මෙන්න මේ කර්ණිමෙත් සූත්‍රයේ. ඉතින් ඒ ටික හොඳින් හදාරන්න කියලා අපි හදාරන විදිහත් ඒකත් එක්ක කොහොමද අපේ ජීවිතය වෙනස් කරගෙන යන්නේ කියලා දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කරා කර්ණිමෙත් සූත්‍රය පිළිබඳව හැම නිමේෂයකම අපිට මතක් වෙන්න ඕන දෙයක් ඒක අර මේ සූත්‍රය සජ්ජායනා කරන අය ඉන්නවා දෛනිකව. ඒ සජ්ජායනා කිරීමේදී ඒකේ අර්ථය අර්ථ පරිසංවේදීව ධම්ම පරිසංවේදීව සජ්ජායනා සිද්ධ කළ යුතුයි නැත්නම් ඒකෙන් අපිට විපුල ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්කම ඇත්තේ නැහැ. ඉතින් නිකම්ම කියාගෙන කියාගෙන කියාගෙන කියන මොනවා කියනවද දන්නේ හරිද? ඉතින් අපි මුල් පද දෙකෙන් මේක ඉතාල පැහැදිලි කරන්නේ මත කුසලේන යන්තම් සන්තම් පදං අභිසමෙච්ච සක්කෝ ජූච කියන තැනට ඉඳිසර යන්තම් සන්තම් පදං අපි ඒ සාන්ත වූ නිර්වාණ පදයට ළඟා වීම සඳහා කළ යුතු දේ සහ නොකළ යුතු දේ. හරිද? ඉතින් හරියම අපූර්වට මේ සාමාන්‍ය ජීවිතේ ජීවත් කරවන්න අවශ්‍ය කරන සියලු දේ මේ තුල ගැබ් වෙලා තියෙනවා. ඒ වෙන කන්නේ මේ සූත්‍රය අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා මේ අවුරුද්ද ආරම්භ කරපු වෙලාවේ. හරි. දැන් කර්ණිමේ සූත්‍රයේ ගෙදරදී සජ්ජායනා කරනකොට ඔබ මතක් වෙනවද දන්නේ අහලා බලන්න හිතෙන් මම අදත් හෙටත් මේවා කතා කරන්නේ වෙන මොකටවත් නෙවෙයි මම මේවා කරගත්තද මම මේවා කරගත්තද ඒක පැහැදිලි ප්‍රත්‍යක්ෂාවක් නේද මේ ධර්ම දේශනාව කියන්නේ ප්‍රත්‍යක්ෂාවක් විදිහටයි ඇයි ප්‍රත්‍යක්ෂාවක් වෙන්නේ තමන්ගේ පැත්තෙන් තමන් ඇත්තටම හිතලා බලන්න බණ නම් මං ඇහුවා තමයි ඇහුවට මේවා මං ක්‍රියාත්මක කරේ නෑ ක්‍රියාත්මක කරේ නෑ ක්‍රියාත්මක කරන්න කොච්චර උත්සාහ කරත් මට බැරි වුණා නම් ඒකට හේතුව ක්‍රියාත්මක වෙන විදිහට මගේ හිත සකස් කරේ නෑ ක්‍රියාත්මක වෙන විදිහට මගේ හිත සකස් කරේ නෑ අන්න ඒකෙන් තමයි ක්‍රියාත්මක කරගන්න බැරි වුණා නම් බැරි වෙන්නේ ඉතින් එහෙමනම් අන්න එහෙම අපි මොකද කරන්න ඕනේ? නැවත හැරි හැරි හැරි හැරි හැරි හැරි බලන්න ඕනේ. හරිද? නැවත හැරි හැරි හැරි හැරි බලන්න ඕනේ. අපි මොනවද කරන්න කියලා. ඒතර මේ විදිහට ඇත්තටම නැවත හැරි හැරි බලමින් අපි මූලික කරගත්ත මාතෘකා ඔස්සේ හිත යවන්න හිත නිවැරදි කරන්න කටයුතු කරොත් නැවත හැරි හැරි බලමින් මම හිතනවා එකපාරටම වගේ ලොකු වෙනසක් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අන්නේ වෙනසත් එක්ක අපිට ලැබෙන තත්වයක් තමයි පින්නන්නේ මේවත් එක්ක චිත්ත සමාධිය. ඉතින් මේ වගේ කරුණු කාරණා හරියට කරගෙන එන කෙනෙකුට චිත්ත සමාධිය වටිනාකම තියෙනවා. ඒකෙන්ද අපි ඊළඟ වතාවෙත් කතා කරේ සමාධිය ඊට පස්සේ කතා කරේ ඉවසීම පිළිබඳව. හරිද? ඒවා අපේ මනෝභාවයන් අපේ මනසේ හැම වෙලේම බලන්න ඕන දැන්ටත් සමාධිය කොච්චරද? දැන් අපි මොනවා හරි රටතොට ගැන අවශ්‍ය කරන වැඩ පිළිවෙලක් කරගෙන යනවා කියලා හිතන්නකෝ. රටතොට ගැන මොනවා හරි සාකච්ඡා කරලා මේක වෙන්න ඕන කියලා උපදෙස් දීලා කටයුතු කරගෙන යනවා. ඉතින් මෙහෙම යනකොට සමහර අය අපිට කතා කරලා හරියට විස්තර කරන මේක මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන හාමුදුරනේ මෙන්න මේ ටික දැනුවත් වෙන්න ඕනේ කියලා. එතකොට මේ වගේ දේවල් මේ එක්කෝ කරන කවුරු හරි කරන වැරදි මේ ඇවිල්ලා කියන්නේ නැත්නම් කවුරු හරි කරපු හොඳ ඉස්මතු වෙන්න ඕන කරුණු. එතකොට වෙච්ච අකරතැබ්බ රටේ වෙලා තියෙන ඒකුත් ව්‍යසන ඇවිල්ලා කියනවා. එතකොට අපිත් මොන හරි වැඩක් කරන්න යනවා. වැඩක් කරන්න යනකොට නොයේකුත් ප්‍රතිරෝධත් එනවා. ඒ ප්‍රතිරෝධ එනකොට වැඩක් කරන්න යනකොට ඒක කරගන්න බැරි වෙනකොට හිත හිත හැබැයි තියෙන්නේ කොහමද? මේ තිබ්බ විදිහටමයි. හරිද? ඒක තමයි අපි ලබාගෙන තියෙන පන්නරේ වෙන්න ඕනේ. අපේ ලෞකික ජීවිතේ මේ ලෞකික ජීවිතේනේ දැන් ලෞකික පැත්තක් නෙමෙයි කතා කරන්නේ. ලෞකික පැත්තේ මොනම දේවල් තිබුණත් අපිට පීඩාවක් නැතුව ඒවට මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා. හරිද? අන්න ඒ පීඩාවක් නැතුව මුණ දෙන්න පුළුවන්කම ලැබෙන්නේ තමන් හොඳට චිත්ත සමාධිය වර්ධනය කරගෙන තිබ්බොත්. එහෙම නැති වුණොත් චිත්ත සමාධිය වර්ධනය කරගෙන තිබුණ නැත්නම් මොකද වෙන්නේ? හිත එකපාරටම නොසන්සුන් වෙනවා. ඒක අකුසල වේගයක්. ඒ නොසන්සුන්කමත් එක තමන් මොනවා කරනවද කියලා දන්නේ නැහැ. ඒකයි ඒ මොනවා කරනවද කියලා දන්නේ නැති හින්දායි ඔය ලෝභ දේශ මොහ තියෙන අය ගැන අපිට විශ්වාසයක් තියන්න බැරි. අපි දන්නවා මේ ලෝභ, දේශ, මෝහ කියන අකුසලයත් එක්ක එයා හැම වෙලේම තද්ද බල වෙනසකට භාජනය වෙනවා පුද්ගලයා. මේ දැන් තියෙන සිතුවිල්ල නෙවෙයි තව චුට්ටකින්. මේ දැන් තියෙන සිතුවිල්ල නෙවෙයි. ඉතින් අධික ලෝභීව අධික දේශයේවත් ජීවත් වෙන මග හරින්න වෙනවා අපිට. ඇයි මග හරින්න වෙන්නේ? එයාලත් එක්ක මේ ගමන යන්න පුළුවන්කම ඇත්තේ නෑ අපිවත් ආපස්සට දරා ගන්නවා. ආය ආය ආපස්සට දරා ගන්නවා. මොකද ඒක තමයි මේ ලෝභ දේශ මොහ තියෙන අයගේ ස්වභාවය. ඉතින් මෙන්න මේ தත්වයන් යටතේ හැබැයි කිසිම කෙනෙකුට ඕනම කෙනෙක් දැන් මගේ ඉස්සෙල්ලා කිව්වේ බෑ කියලානේ. හරි තමන්ගේ සමාධිය ප්‍රබල නම් කිසි ප්‍රශ්නයක් නැහැ අර කිසිම ඇදිල්ලකට යටත් වෙන්නේ යටත් වෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම තියෙන සමාධිය ප්‍රබල නම් චිත්ත ඒකාග්‍රතාවය ප්‍රබල නම් තමන්ගේ මව්ගේ මරණයේදී පවා නොසැලී ඉන්න පුළුවන්කම තියෙනවා ඒ සමාධිය භාවිතා කරලා. ඉතින් ඒකින්දයි අපි එතනට චිත්ත සමාධිය කර්ණමෙත් සූත්‍රයෙන් එහාට කතා කරේ ප්‍රථම ධාන ආදී මට්ටමටම යනකම් මේක වර්ධනය කරගෙන තියාගන්න ඕනේ. ඒකේ සීමාවක් නැත්තරම ඒක බොහොම සන්තෝෂදායක දෙයක් හැම වෙලේම හිත සතුටෙන් පිරීලා තියෙන උපක්‍රමයක් තමයි චිත්ත සමාධිය කියලා කියන්නේ සහ නොසන්සුන්කම් නැති ඊටාම යහපත් චරිතයක් තමයි සමාධියෙන් යුක්ත චරිතය. ඒකෙන්ද සමාධිය අත්විඳින්න උත්සාහ කරන්න ඕන. ඉතින් ඒක හොඳ මිම්මක් කියලා මම කිව්වා. මොකක්ද සමාධිය කියන්නේ මිම්ම? දැන් අපි වෙනත් බාහිර කටයුත්තක් කරනවා. කියලා දන්න. දැන් මම කිව්වා අපි දැන් රටතොට ගැන මොන හරි දෙයක් කරනවා කියලා මම මොකද කරන්න ඕනේ? උදේ ඉඳන් හැන්දෑව වෙනකන් රටේ ප්‍රශ්නයක් ගැන කතා කරලා හිටියා කියනවා. හැන්දෑවේ ගිහිල්ලා බලන්න උනද කියලා. ලෙඩක් මනින මිම්මක් නේ උන කියන්නේ. නේද? නොයේකුයි ලෙඩ හැදෙනකොට ඒක මයින මිම්මක් තමයි උණ කියලා කියන්නේ. ඉතින් උණ තිබ්බොත් වෛද්‍යවරු ලේසික ටිකට් කපන්නෙම නැහැ. උණ තියෙනවා නම් අනිත් දෙලා චෙක් කරලා බලනවා මෙයා උණ තියෙනවා මොකක්ද දන්නේ නැහැ උණ තියෙන කියලා මොකක්ද දන්නේ නැහැ කියලා හොයලා බලන්න පටන් ගන්නවා. නැතුව උණ කියන්නේ මේ එක් රෝගයක් නෙවෙයි. උණ කියන්නේ රෝග ලක්ෂණයක්. ඉතින් ඒක හින්දා අපිට පුළුවන් අපේ මිම්ම සකස් කරගන්න ඒ තමයි මම මේ නොයේකුත් වැඩ කරනවා අඩුම ගානේ දවස් දෙකකට තුනකට සැරයක්වත් මොකද කරන්න ඕනේ? ඒක තැන ඉඳගෙන තමන්ගේ සමාධිය පිරික්සන්න ඕනේ. මගේ කොයි වගේ සමාධියක්ද මේ වෙනකොට තියෙන්නේ? එතකොට තමන් ටික ටික කෙලෙස් වලට ඇදී ඇදී ඇදී ඇදී යනවා නම් ඒ ඇදී ඇදී යන දවස් කාලය වෙනකොට තේරෙනවා මගේ තිබ්බ සමාධිය බහැලා. අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා. හරිද? එතකොට තිබ්බ සමාධිය වර්ධනය කරගන්න නම් මොක වර්ධනය වෙමින් තියෙනවා නම් දන්නවා එහෙනම් මම දැන් යම් කිසි කඩයිමකට යමින් ඉන්නේ මේක හොඳයි කියලා හොයාගන්න පුළුවන්. එහෙනම් සමාධිය පිරික්සීමෙන් තමන්ගේ පරිහානියක්ද තියෙන්නේ, අභිවෘද්ධියක්ද තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන් තමන්ගේ සමාධි මට්ටම අනුව. ඒක අමුතුවෙන් කියන දෙයක් නැහැ. කරන අය දන්නවා ඒක සැරෙන් සැරේ පිරිහෙන බව. ඉතින් ඒකින්ද මේ නැති අයට ඒක කරන්නේ නැති අය ඒක පුරුදු පුහුණු කරන්න පුරුදු පුහුණු කරලා අත්හදා බලන්න තරහක් එනකොට ඒ තරහ අභිභවාමයේ සමාධියෙන් ලැබිච්ච සුවය එනවා. හරිද? ඊළඟට ඒ වගේ තමන්ව නොසන්සුන් කරන හැඟීම් තමන්ව විනාශ කරන හැඟීම් ඉදිරියේදී වීරයෙක් වගේ ක්‍රියාත්මක වෙන ගතිය තියෙනවා මේ මේ සමාධිය තියෙන නැත්නම් ඒ සමාධිය වැඩිලා වේගෙන් වැරද්දට යන්නේ නැතිවෙන්න නැත්නම් තමන් අතින් සිද්ධ වෙන අකටයුතු අයින් කරගන්න චිත්ත සමාධිය විශාල හේතුවක් හේතුවක් වෙනවා. මොකද පරිඋත්ථාන අවස්ථාවයි පාලනය වෙන්නේ. හරිද? අපි දන්නවා අනුසය පරිඋත්ථාන විතික්‍රමන කියලා ආකාර තුනකින් මේ කෙලෙස් ධර්මයන් ක්‍රියාත්මක වෙන්නේ. පරිඋත්ථාන එක තමයි මැද තැන. මැද තැන තමයි මේ නොසන්සුන් වීම තියෙන්නේ. නොසන්සුන් වීම වැඩි වුණොත් කොහොමවත් උඩ වදින එක නේද? ඒ කියන්නේ සීමාව පයින් එක නවත්තන්න බෑ. එතකොට නොසන්සුන්කම් ඇති වෙන්නේ නැති වෙන්න මේක සංසුන් වෙන්නයි සමාධියම වෙන්නේ. එතකොට වැරදි කරන මට්ටමට මේ කෙලෙස් ධර්මය අනුසය පරිඋත්ථාන විතික්‍රමණය නම් තියෙන්නේ වැරදි කරන මට්ටමට මේක යන්නේ නැතුව මග අඩු වෙනවා නවතිනවා. ඉතින් ඒක හරි අපූරු ක්‍රමවේදයක් අපිට ලැබිලා තියෙන. ඒකින්ද සමාධිය ගැන අපි කතා කරා 15 වෙනි සතිය වෙනකොට සමාධිය ගැන කතා කරලා ඉවරයි. ඉතින් ඒ අනුව මේ වෙනකොට සමාධිය කොහොමද දන්නේ? අහන්න ඕනේ බලන්න ඕනේ. අද වෙනකොට සති 20කට ආසන්න කාලය වෙනකොට අද නෙවෙයි සති 20කට ආසන්න කාලය වෙනකොට මම සමාධිය ගැන අදහසක්වත් නැත්තම් නේද මම ඇති කරගෙන ගන්න උවමනාවක් නැහැ එහෙනම් ඉතින් මං ඉතින් ටිකක් ඉන්නවා විදිහටම බණ අහහා ඉඳි බණ අහහා ඉඳි බණ අහනකොට ෂෝක් නේද ගාණක් නැ බණ අහනකොට හොඳයි ඒකේ රසය තියෙනවා ඒකේ රසය වින්දට ඒක ජීවිතයට එකතු කරගත්තම කොච්චර හොඳද කියලා බලලා තමන්ගේ අභිවෘද්ධිය සඳහා කළ යුතු දේ සම්පූර්ණයෙන් සිද්ධ කරගන්න ඕනේ නැත්තම් බෑ පුළුවන්කමක් නැහැ කොච්චර හිතවත් පුළුවන්කමක් නැහැ ඉදිරියට යන්න. හරි වර්ධනයක් නැතුව හිතලා නම් වැඩක් නැහැ. ක්‍රියාවක් නැතුව ඒ හිතපු දෙයට ළඟා වෙන ඉලක්කයට ළඟා වෙන ක්‍රියාවක් නැතුව හිතලා වැඩක් දැන් අද අපේ රට ගත්තත් එහෙමයි ප්‍රතිඵල ගැන කෑ ගහගන්නවා. මෙන්න මේක මෙහෙම වෙලා මේක මෙහෙම වෙලා මේක මෙහෙම වෙලා කියලා. නමුත් හැබැයි ක්‍රියාව පිළිබඳ නේද? හේතුව පිළිබඳව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙන්න මේකයි හේතුව කියලා කිසිම ක්‍රියාත්මක භාවයක් නැහැ. කෑ ගහ ගන්නවා, රණ්ඩු කර ගන්නවා ප්‍රතිපත්තිය පිළිබඳව. ඉතින් ඒකත් එක්ක අපි තේරුම් ගත යුතු තියෙනවා යම් වැඩපිළිවෙලක් අපේ තුල සකස් කරගන්න ඕනේ. ඒ වැඩපිළිවෙල සකස් කරගෙන ඒක નિවරදිව ක්‍රියාත්මක කරගන්න ඕනේ. මේ වෙනකන් ක්‍රියාත්මක කරේ නැත්නම් මම මේ විදිහට මිදි. හරි මේ විදිහට ඉන්නකොට මට තනි වුණාම මොකද සාමාන්‍යයෙන්? නේද යාළුවෙක් හම්බෙනකොට නැත්නම් වෙනත් සතුටු වෙන්න දෙයක් කරද්දී රූපවාහිනිය බලද්දී දුරකථන දිහා බලාගෙන ඉද්දී ඒ ඒ ඒ අවස්ථාවල ඇත්ත වශයෙන්ම මොකද්ද වෙන්නේ මේ එවැනි අවස්ථාවලදී අර තියෙන මානසික දුක්ඛිත ස්වභාවේ යටපත් වීමක් තියෙනවා. හැබැයි පොඩ්ඩක් කිසිම කෙනෙක් නැතුව කිසිම වැඩක් නැතුව නිකන් තනි වෙලා බලන දවසකට එක සැරයක්වත් ඒක කරන්න ඕන. ඉන්නවා. මොකද වෙන්නේ? අමුතුවෙන් ඇස් පියාගෙන ඉන්න දෙයක් නැහැ. තනි වෙච්ච ගම මොකද වෙන්නේ? සමහරට තියෙන පශ්චාත්තාපය උඩට යනවා. පශ්චාත්තාපය හෝ බලාපොරොත්තු වෙන දෙයක් හෝ අඩුපාඩුව හෝ තියෙන ඇතුලේ තියෙන ඒ ඒ කියන්නේ ඒ විඳවීමේ අඩුවක් නැහැ. ඒ විඳවීම ඉවරක් වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් ඒකට තමයි අපිට ඕන කරලා තියෙන්නේ මේ සමාධියෙන් ලබන පන්නරය ඉතාම ඉහළ මට්ටමකට ගන්න ඕනේ. හරි? තමන්ගේ සමාධිය වර්ධනය කරගන්න ඕනේ. ඉතින් ඒ සමාධිය වර්ධනය කරගන්න තමයි අපි අර ඉදිරියේ ඉඳන් කරගෙන ආපු වැඩපිළිවෙල අපි ළඟ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙලා තියෙනවා නම් ප්‍රත්‍යක්ෂ වැඩසටහන තුළ අපිට ඇත්තටම මේ වෙනකොට හොඳ සමාධියක උරුමකාරයේ බවට පත් වෙලා තියෙන්න ඕනේ. ඒකත් එක්ක අපි ඊළඟට ගත්ත මාතෘකාව තමයි ඉවසීම කියන මාතෘකාව. මේක සමාධියෙන් සමාධියට ඉවසීමත් ඉවසීම සමාධියටත් හේතු වෙන විදිහට දෙපැත්තට ඊටා විශාල වශයෙන් ප්‍රත්‍ය වෙනවා. මොකද ශාරීරික දුක් කටුක වේදනා පවා ඉවසීම එතනදි බලාපොරොත්තු වෙනවා. මානසික වේදනා පවා ඉවසීම බලාපොරොත්තු වෙනවා. ඉවසීමෙන් අයින් කරගත යුතු ආශ්‍රව ධර්ම වගේ තියෙනවා. ප්‍රහාණයෙන් අයින් කරගත යුතු ආශ්‍රව ධර්මයක් තියෙනවා. ඉතින් ඒ ඉවසීමෙන් අයින් කරගත යුතු ආශ්‍රව ධර්මයන් ඉවසීමෙන්ම අයින් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි කතා කරපු කාරණා අපේ ප්‍රායෝගික ජීවිතයට එකතු කරගත්තා නම් මේ වෙනකොට අපි ලොකු ප්‍රගතියකට ඇවිල්ලා එහෙනම් දැන් පසුතැවෙන්න ඕන ඇවිල්ලා නැහැ මං සති 40 ගානක් තිස්සේ මං වර්ධනයක් කරගෙන නැහැ හරි හිතිය විදිහටම ඉන්නවා පොඩ්ඩක් තන් තරහ යනවා පොඩ්ඩක් තන් අඬනවා හරිද අධික තරහක් යනවා නම් ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛරය ඇති වෙනවා නම් ඒ වගේම පොඩ්ඩක් තන් අඬනවා නම් මගේ පැත්තෙන් ඒ කියන්නේ ඔක ඔය කිව්වට අඬ අඬ හිතනවා නෑ මම ධර්මයේ පැත්තෙන් හොඳට පෝෂණය වෙලා ඉන්නේ කියලා. ඒ කවුද අඬ අඬ එහෙම හිතන්නේ තමන්ගේ පෝෂණය තියනවා ඒ තියෙන ධර්ම කරුණු දැන ගැනීම විතරයි. ධර්ම කරුණු දැනගන්නට වැඩිය ගොඩාක් එහාට ගිය එකක් තමයි සමාධිය කියලා කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ චිත්තඅභ්‍යන්තරයෙන් අවශ්‍ය කරන ශක්තිය උපදවා ගැනීම මේ බාහිර අරමුණු වලට හිත විසිරෙන්න දෙන්නේ නැතුව. ඉතින් ඒකට ඉවසීම ඕන වෙනවා. හරි මధుරු මధుරු වාගේ කරදර ඉවසන් වෙනවා. ඒ ඉවසනකොට තමයි මේ සමාධියට අවශ්‍ය කරන පන්නරේ අතිමහත් විදියට ලැබෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි මේක පෙළගස්සමින් ආවා. දැන් ඉතින් ගෙදර ගියාට පස්සේ නැත්තම් දැන් මේ ධර්ම දේශනාව අපේ මැදිරියේ ඉන්න ඇත්තෝ නිවස් වලට ගියාට පස්සේ නැත්තම් නිවස් වල ඉන්න අය ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඉවරනට පස්සේ පිරික්සන්ද මම ඇත්තටම වර්ධනය කරගෙනද ඉන්නේ ඒ වර්ධිත தত্ত্বය මගේ ජීවිතයට යහපත උදා කරලා තියෙනවද මේ වෙනකොට නමුත් හුඟක් කට්ටියට සමහරට හිත කියයි ඔව් මම වර්ධනය කරගෙන ඉන්නේ කියලා ඇද්ද හරි ඇද්ද කියලා බලන්න ඕනේ ප්‍රමාණවත්ද කියලා බලන්න ඕනේ වර්ධනය කරගන්න පෙර ආතුව තියෙන පීඩන ආදී සියල්ල වර්ධනය කරාට පස්සේ අධ්‍යාත්මික වර්ධනය කරගන්න ඉස්සෙල්ලා තියෙන පීඩන ආදී ඒක කරන්නත් එපා කියලා කියන්නේ අපේ හිතමනේ අප්පෝ කොපැත්ත නැඹුරු වෙන්න එපා ඔය භාවනා දැම්ම මොකටද කියලා ඒක කරන්න කියන්නේත් අපේ හිතමයි. හැබැයි කරාට පස්සේ තමයි ඒක සැනසීම හතින්දින්න පුළුවන්කම තියෙන්නේ. හොඳයි. රිදුනද කියලා සැකයක් තියෙනවා නේද? රිදුනා නම් හොඳයි. රිදුනා නම් හොඳයි. අය රිදුනා නම් හොඳයි කියලා කියන්නේ ඒක තමයි හැදෙන්නේ. නැවත කල්පනා කරන්නේ. හොඳයි. එහෙමනම් අපි මේ ඉදිරිින් පස්සේ ඉවසීමෙන් පස්සේ සාකච්ඡා කරපු කාරණා මොනවද කියලා හෙට දවසෙත් අපි සාකච්ඡා කරනවා. ඉතින් ඒක කරලා තව අපි අඩුපාඩු සකස් කරගන්න උත්සාහ කරමු. ඊළඟ වැඩසටහන ආරම්භ කරමු. ආරම්භ කරලා හැමෝම ඒ සඳහා දායක කරගෙන අහඬ වැඩ පිළිවෙල සකස් කරන එක හොඳයි. කවුරුත් ඉතින් ඒ බවත් මතක් කරමින් අද එවැනි දායකත්වයක් අරගෙන කටයුතු කරපු නිසා තමයි නිවසේ ඉඳන් මෙයාට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ලැබුණේ. ඒ දායකත්වය දරපු හැම දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.